නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනියේ මෙන්න ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අදත් අපේ මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව, ඒ උතුම් ධර්ම රත්නය පිළිබඳව, ඒ වගේම ආර්ය පුද්ගල මහා සංඝරත්නය පිළිබඳව හදවතේ ආදර ගෞරවය දියුණු කරගනිමින්, වැඩි කරගනිමින් මේ සදහම් පිළිසඳර සමග රැඳෙන්න ඔබට අවස්ථාව දෙනවා. ඉතින් ඔබ කිසියම් වූ ජීවිත උන්නතියක් මේ කාල පරිච්ඡේදය තුල ලබා ගන්නවා නම්, ඒ තමයි අපි සියලු දෙනාට අනුමෝදන් වීම පිණිස මහත් වූ පුණ්‍ය ධර්මයක් බවටත් පත්වන්නේ. එනිසා ඒ සඳහාත් අපි ඔබට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස අද දවසේ අප කෙරෙහි කරුණාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ නමක් වන අවසරයි වැලිමඩ ශ්‍රද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපට කරුණාවෙන් වැඩම කරන්න තියදුන අපි සියලු දෙනාම උන්වහන්සේ පාද අභිවන්දනයෙන් ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු ස්වාමීනි අප සියලු දෙනාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීන් අවසරයි පළමුවෙන් අපි নমස්කාර කරනවා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ මිලිඳු රාජ ප්‍රශ්නය. ඒකට මිලිඳු රාජ ප්‍රශ්නය ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට හරි උපකාරයි. එකක් තමයි මේ දැන් අපෙන් වුණත් යම් කිසි අය සමහර අය ඇවිල්ලා එක එක ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. එතකොට ඒ වාගේ මිනිස්සු අනේක ප්‍රකාර ප්‍රශ්න අහනකොට මොකද බුද්ධ කාලේ වාගේ අපිට කැලීම කැලීටම වෙලා ඉන්න පරිසරයක් අද අපේ අතින් ඈත් වෙලා. විтин විට මිනිස්සු අතරට එන්න සිද්ධ වෙලා. ඒ වගේ මිනිසුන්ටත් දුක්ඛන්දරා වලින් වෙලි වෙලි මිනිසුත් දුටු දුටු තැන එක එක වහනවා. ඉතින් ඒ නිසා සමහරවිට මිනිස්සු අහන ප්‍රශ්නවල ස්වභාවයි ඒවට දෙන උත්තර කොයි වාගේ ස්වභාවයක් වෙන්න ඕනද කියන එකට අපිට හරි උපකාරයි මේ නිරන්ද රාජ ප්‍රශ්නේ මේ මං කිය ප්‍රායෝගික දෙයක්. ඊට අමතරව අපි නිවන් මාර්ගයේ පුහුණු වෙද්දී ඒ නිවන් මාර්ගයේ ගුණධර්ම අපි වඩනකොට ඒ ගුණධර්ම වල ස්වභාවය අපේ නිවනට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒකට උදාහරණයක් විදිහට බලන්නකෝ සීලය. දැන් අපි ගිය පාර වැඩසටහනේ මේ ගිය පාර වැඩසටහනේදී අපි කතා කළා මේ සීලය ගැන. එතකොට මේ සීලය කියන්නේ මේ භූමිය කියලා අනේක ප්‍රකාර උපමාවෙන් කිව්වා. ඒකට සාමාන්‍යයෙන් මේ කරුණ ගැන ශ්‍රද්ධාව පිහිටපු කෙනාට සීලය අතාරින්න විදිහක් නැහැ. සසර දුකෙන් නිදහස් වෙන්න කැමති නම්, ගුණධර්ම දිනු කර කැමති නම් සීලය අතාරින්න විදිහක් නැහැ. මොකද අතැල්ලක් කරන්න බෑ මේක. පැහැදිලිද? ඉතින් ඒ වගේ ගොඩාක් කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන්. මේක ශ්‍රද්ධාවෙන් අහන්න ඕන. ශ්‍රද්ධා අනිතක මේක දහම් කතිකාවතා. දහම් පිළිසඳරක්නේ. ඒතර දහම් පිළිසඳරක් කියන්නේ කතා බහ කිරීම. මේක ලිඛිත දේවල් නෙවෙයි. ඊළඟට මේවා මේ ශිල්ලිපි වගේ දේවල් නෙවෙයි මේ දෙබසක් යන එක. මේ තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තමයි ලිඛිත දේ. ඒතර අපි කතා කරන වචනවල භාෂාවේ යම් කිසි යම් යම් දේවල් තියෙන්න පුළුවන්. දැන් මගේ භාෂාවක් ගත්තොත් මම ගමක හැදිච්ච කෙනෙක්. නිසා මම කතා කරනකොට ගම් වල භාෂා වචන එනවා. ඒ හේතුව පුංචි කාලේ ඉඳලම ගමක හැදිච්ච නිසා. නගරය හදිච්ච කෙනා නගරයේ විදිහට වචන එනවා. එතකොට අපිට මේ වෙලාවේදී ඒව ගැන මේ සැලකිලිමත් වෙද්දී. ඕක ওই කාරණා හොඳට තේරුම් ගන්න අද අපිට මිලින්දු ප්‍රශ්නේ අද අපිට කතා කරන මිලින්දු රජතුමා අහන ප්‍රශ්නේ ಉಪකාරී වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව මේ මුලින් තේරුම් ගන්න ඕන අනිත් එක තමයි ධර්මයේ දකින්න හරිය ಉಪකාරී වෙනවා මේ අපේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන දහම් පරයය. එතකොට මිලිඳු මිලිඳු රාජ ප්‍රශ්නේදී මේ කොච්චර වැදගත් වෙනවද කියන එක නම් අතීතයේ සංගයා කතා වුණේ ධම්මහදාස. දැන් මිලිඳු රාජ ප්‍රශ්නය නුවරයුගේ හීනටි කුමරේ හීනටි කුමරේ සුමංගල ස්වාමීන් වහන්සේනේ පරිවර්තනය කළේ සංඝරාජමා මේ ස්වාමීන් වහන්සේලා සහිත පිරිවෙනේදී එතකොට උන්වහන්සේ මේ මේ මිලිඳුරාජ ප්‍රශ්නෙට කියන නම තමයි ධර්මාදාස. සකල ජන මනෝනන්දනීය වූ ධර්මාදාස සියලු දෙනාගේම හිත සතුටු කරන දහම් කැඩපත. එතකොට එහෙම මිලිඳු ප්‍රශ්නෙට මහා ප්‍රශංසාවක්. ඉතින් ඒ නිසා එවැනි වූ දහම් පරයයක් අපිට අහන්න කියවන්න ලැබීම වාසනාවක්. ඉතින් ඒ නිසා ඔබට මේ දහං අර්ථ ලබා දීමත් ධර්මයේ කියවන්ට ඔබගේ හිතවල කැමැත්ත ඇති කිරීමත් ධර්මයේ ඉගෙන ගන්න ආසායට උපකාර පිණිසත් අපි මේ වැඩසටහන කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපි අද දවසේ අපි කතා කරමු ඊළඟට තියෙන කාරණාව. දැන් අර මිලිඳු රජතුමාට අහන්න ලැබුණානේ නාගසේන මහරහතන් වහන්සේගෙන් උපතක් කරා යන්නේක වළක්වන්න පුළුවන් අන්‍ය කුසල් දහම් තියෙනවා කියන්නේ. එහෙමයි. ඒකට ඒකෙදීන් කිව්වා සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය ඊළඟට සමාධිය ආසන්න. එතකොට ඒ වගේ ගුණධර්ම ගැන කියද්දී සීලය ගැන ඇහුව රජතුමා. දැන් අදහනවා ශ්‍රද්ධාව ගැන. එහෙමයි. මේ ශ්‍රද්ධාව ගැන තියෙන අපූර්ව විග්‍රහය හරි අගේ. ශ්‍රද්ධාවේ ස්වභාවය කොහොමද කියන එක. එහෙමයි. දැන් මෙතන අහන්නේ මිලිඳු රජතුමා අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි නාගසේනයන් වහන්සේ ශ්‍රද්ධාවේ ස්වභාවය කුමක්ද? ස්වාමීනි නාගසේනයන් වහන්සේ ශ්‍රද්ධාවේ ස්වභාවය කොහොමද කියලා. එතකොට ඒ වෙලාවේ මොකද දැන් අපි අහලා තියෙනනේ සූත්‍ර වලින් ශ්‍රද්ධාව කියලා කියන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම. ඊළඟට අහලා තියෙනවා නේද සූත්‍ර වලින් ශ්‍රද්ධාවේ කොටස් දෙකක් තියෙනවා. අමෝලිකා ශ්‍රද්ධාව සහ ආකාරවල ශ්‍රද්ධාව. අමෝලිකා ශ්‍රද්ධාව කියලා කියන්නේ ඒකට මුලක් නැහැ. ඒ වහා ඉල්පෙන චනිකව හටගන්න එකක් තියෙනවා. ඒකට පදනමක් නැහැ. එතකොට ආකාරවති ශ්‍රද්ධාව කියන්නේ ධම්මන්වය අනුව ගිය. ධර්මයට අනුව ධර්ම කරුණු මානසිකාරයෙන් ධර්මානුකූලවම පැහැදීම තුලින් එන ශ්‍රද්ධාව ආකාරවත්ී ශ්‍රද්ධාව. ඒ ආකාරවත්ී ශ්‍රද්ධාවෙන් තමයි ඔහුව අමා මහ නිවන කරා යන්න පෝෂණය කරන්නේ. ඉතින් රජ්ජුරු අහනවා දැන් ශ්‍රද්ධාව මොකද්ද කියලා අහන්නේ ශ්‍රද්ධාවේ ස්වභාවය මොකද්ද කියලා දැන් අපි සාමාන්‍යයෙන් අහව අහවල් ඇමතිතුමා කවුද කියලා අහනකොට උත්තරේ එකක්. ඒ ඇමතිතුමාගේ ස්වභාවය මොකද්ද කියලා අහනකොට උත්තරේ එකක්. ඒ වගේ තමයි මෙතනදී අහන්නේ ශ්‍රද්ධාවේ ස්වභාවය මොකද්ද? දැන් ඔන්න ඔබ තුල ශ්‍රද්ධාවක් තියෙනවා නම් මේ ස්වභාවය තියෙන්න ඕන. දැන් අපි නැත්තම් හැම වෙලාවෙම අපි ඔබටත් පාවිච්චි කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි කියලා. එතකොට හැම වෙලාවෙම ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියන එක අහනවා. ඊළඟට තමයි විශේෂයෙන් කාරණාවක් මේ තියෙනවා ඒ තමයි මිනිස්සු කියනවා ශ්‍රද්ධාව වැඩි වෙලා බෑ. එහෙමයි ශ්‍රද්ධාව වැඩි වුණොත් බෑ. ඊළඟට ශ්‍රද්ධාව දැන් ඉස්සර මිනිස්සු කතා වුණා ශ්‍රද්ධාව වැඩි වුණොත් මෝඩයි. ප්‍රඥාව වැඩි වුණොත් කපටි කියලා. මේ මිනිස්සු අර බුද්ධ ශාසනයේ තියෙන වචන අරගෙන තම පුරුදු වෙලා එක එක ඒවට අර්ථකථන දෙන්න. ඉතින් මේකයි තියෙන්නේ. ඒ කියන්නේ හරි සංවේගයි මහත්මයා අපිට බුද්ධ ශාසනයේ අවසාන යුගයේ ලැබුණේ. දැන් අපි වුණත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිත පහදවාගෙන කුසල් දහම් පින් දහම් රැස් කරගන්න අදහසින් අපිට පුළුවන් විදිහට මේ බුද්ධ ශාසනය පිහිටක් ගැනීමට උපකාර පිණිස මේ මේ මේ ධර්මය අපි මේ කියන්නේ ධර්ම ඉගෙන ගන්න. මිසක්කා මේ මේ අපේ මහා ධර්මදර විනේදර මහා තෙරුන් වහන්සේලා විදිහට පෙනෙහිටින්න නෙමෙයි. ඒකට අපි අපි කොහොමදත් අපි කොච්චර ධර්ම දේශනාවලදී අපි උනත් කියනවාද අපි ඉගෙන ගන්න හාමුදුරුවෝ. විශේෂයෙන් ගත්තොත් මම පොඩි හාමුදුරනවා. දැන් අපේ මහමෙවුනාවේ ගත්තොත් මම පොඩි හාමුදුරනමක්. අපි ගොඩාක් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් ආවාද අනුශාසන අරගෙන මේ හැදෙන්න උත්සාහ කරන පොඩි හාමුදුරනවා. ඒකට අපි මහා ධර්මදර විනයදර මහා තෙරුන් වහන්සේලා නිවි. ඒ මහා තෙරුන් වහන්සේලා හිටියේ ඉස්සර. වර්තමානයේ වුණ අපිට මුණ ගැහිච්ච මහා තෙරුණාංශේ නමක් අපේ ගුරු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ධර්මයේ සරණ ගිය ධර්මයේ ගැන මනා ශ්‍රද්ධාවක් තියෙන උත්මයන් වහන්සේ නමක්. එතකොට අපි අර දැන් අපේ අම්මලා එනවා. අපේ අම්මලාවට පස්සේ අපේ අම්මලාත් පිනක් දහමක් කුසල් දහමක් රැස් කරගන්න නම් කොච්චර හොඳද කියලා අම්මලාට බණ ටිකක් කියනවා. එතකොට මම අම්මලාට බණ ටිකක් කියන්නේ අපේ මා අපේ අම්මලාට මං ධර්මදරද විනේදරේ කියන කතාව නෙවෙයි නේද තියෙන්නේ. පව් මේ අයටත් පිහිටා. ආන් ඒ වගේ තමයි මේ වැඩසටහන කරන්නේ. ඒ නිසා මේ වැඩසටහන කරන්නේත් ඒ වගේ. මේ මිනිසුන්ට අනේ අපි ජීවලා ගත්ත දහම් රසය අපි මේ ධර්මයට යම්සේ පැහැදුනාද අනේ ඔබටත් පහදින්න නැත්තම් කියන අනුකම්පාවෙන්. එහෙම නැත්තම් ටීවී එකෙන් හාඳුනනමක් නිතර පෙනුන පළියට මේ හාඳුනන මහා ලොකු හාඳුනනමක් මම මේ කියාගෙන යනකොට මතක් වෙච්ච එකක් මේ කියන්නේ. අපුදුම දේවල් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි මම සාමාන්‍යයෙන් පොල් ගහවල අසපුවේ ඉඳලා අපි මේ ධර්ම විනය ඉගෙනගෙන අපි පොල් ගහවල අසපුවේ අසුරු කරගෙන ඉන්න පොඩි හාමුදුරුවනේ. ඒකට මිනිස්සු හිතා ඉන්නේ මේ ළඟදීන් මේ කවුරු හරි උපාසකම්ම කෙනෙක් අහලා දෙනවා මේ සද්දාසීල හඳුනලා ගෙදරත් තට්ටු පහයක් ඇතිනේ. දැන් මිනිස්සු මේ හිතනේවා. ඒ ළඟට තව ළඟදීන් තව කෙනෙක් ආවා මේ අනේ හඳුනනේ රුපියල් ලක්ෂ 10ක් ගන්න නැද්ද? මේ මොනවද හිතන්නේ මේ? ස්වාමීන් මේ හිතන්න ඕන දේ පැත්තකින්ම තියලා අවශ්‍යයි ස්වාමීන්. ඒකට එක්කෝටම හේතුව ශ්‍රද්ධාව නැහැ. අනේ ස්වාමීනි මේ පූජනීය මහා සංඝරත්නය ගැන අපි හිතාම පොඩි උන්වහන්සලා උනත් හිතාම ස්වාමීනි මේ අම්මා අපච්චිත් අතහැරලා ඥාතිත් අතහැරලා මේ රූක්ෂ ප්‍රතිපදා පිණිස නිවසෙන් නික්මීමම ස්වාමීනි ඒක තමයි ඒක මිනිසුන්ට තේරුම් ගන්න ශක්තියක් නැහැ. මිනිසුන්ට තේරුම් ගන්න ශක්තියක් නැති නිසා මොකද්ද අපි මේ කරන්නේ කියලා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඒ නමුත් අපි මෙහෙම මේ ලෝකයකට තමයි දැන් අපි උදාහරණයක්ම ගමුකෝ. අපේ පවුලේ අපි පිරිසකට අපි ධර්මයේ කියද්දී මිනිසුන්ට ඒක තේරෙන්නේ නැත්නම් ආයෙත් දවසක අපි ආයෙ කියනවා. ඒකනේ අපේ කරුණාව මෛත්‍රිය වෙන්න ඕනේ. ඒ වාගේ මේ බණහන මිනිසුත් ඔක්කොම එකපාර නිවැරදි වෙනවා කියලා එකක් නැහැ. මේ වෙලාවේ අපිට විශේෂයෙන් වැදගත් වෙනවා ධර්මය අහන එක වගේම අපේ රට, ජාති, ආගම බේරගන්න අපි පුළුවන් තරම් ಗುಣධර්ම වලින් රටට සිත්පතලා දිවුරුන්ට පින් අනුමෝදන් කරලා මේ රට, ජාති, ආගම බේර ගැනීම පිණිස ලංකාව බේර ගැනීම පිණිස සිතවිලි පහල කරගන්න ඕන. මොකද ලංකාවක් රැකුණොත් තමයි අපිට බුද්ධ ශාසනයක් ලංකාවේ කතා බහ කරන්න පරිසරයක් ඇති වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී දුටුගැමුණු රජුට රට එක්සේසත් කළා තමයි පස්සේ තමයි බණ කියන්නේ. මේ බුද්ධ ශාසනය බබලවන්න ගත්තේ. ඒ නිසා ආමුදුරුවෝ විදිහට අපි අපි ධර්මයේ දේශනා කරනවා. ඔබත් ධර්මය අහන්න, ධර්මය අහන ගමන් රට ජාති ආගම බේරගන්න එක ගැන කල්පනා කරන්න ඕනේ. මිලිඳු රාජපක්ෂණයේ උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් අපි ඔබට සමීප කරමින් සිටින්නේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් කරුණාවෙන් අපේ තවදුරටත් මේ සංවාදය ඔබට දායාද කරන අපේ ස්වාමීන් වහන්සේ නැවත වන්දනා කරලා ආරාධනා කරන අවසරයි. අපි ප්‍රශ්නේ දැන් කතා කරමු. අවසරයි සම්. ඔව් මෙතන ප්‍රශ්නේදී ඇහුවානේ සද්ධාවේ ස්වභාවය කොහොමද කියලා. ඒ සද්ධාවේ ස්වභාවය ගැන අහපු ප්‍රශ්නෙට අපේ මිලිඳු අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට උත්තර දෙන්නේ. මහරජාණෙනි පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත බව ශ්‍රද්ධාවයි. පැහැදීමෙන් යුක්තව ධර්මයේ ගැන උනන්දු වීම ශ්‍රද්ධාව. එහෙමයි. ඔන්න කාරණා දෙකක්. ශ්‍රද්ධාවේ ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ශ්‍රද්ධාවේ ස්වභාවයක් තියෙනවා පැහැදීම ඇති කරනවා. ඊළඟ එක තමයි පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න උනන්දු කරනවා. කාරණා දෙකක්. ආන්නේ කාරණා දෙක සිද්ධ වෙනවා නම් ඒ ඒ ශ්‍රද්ධාවේ ස්වභාවය. අපි බලමු. අහනවා ස්වාමිනි පැහැදීමේ ස්වභාවය නම් වූ ශ්‍රද්ධාව පවතින් ඇතිවන්නේ කොහොමද? පැහැදීමේ ස්වභාවය නම් වූ ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ පැහැදීම ඇති වෙන ස්වභාවය කොහොමද කියලා අහනවා. එතකොට කියනවා මහරජාණෙනි ශ්‍රද්ධාව උපදින කල්හි නීවරණ යටපත් වෙයි. ඔන්න හරි වැදගත් කාරණාවක්. මේ දහම් කරුණු අපි ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම තමයි අපි නිවැරදි වෙනවා. නැත්නම් අපි මුලා වෙනවා. මේ මෙතන කියන මුලා වෙන විදිහක් නීවරණ රහිත වූ සිත යහපත්තේ ඊතා ප්‍රසන්නයේ කැළඹිරි රහිතය මහරජාණෙනි පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුතු ශ්‍රද්ධාව යනු එබඳු දෙයකි. දැන් අපිට හිතේ අපි ඔන්න පින්කමක් කරනවා. එහෙම නැත්නම් බණ අහනවා. මොනවා හරි කටයුත්ත කෙරෙද්දෙනවා. ඉතින් හරියට දුවලා පැනලා ආශාවෙන් බොහෝම ගරු කටයුතු වචන පාවිච්චි කරමින් කටයුතු කරනවා. නමුත් ඒ වෙලාවේ හිත ඇතුලේ රාගයක් වැඩ කරනවා. එහෙමයි. එතකොට රාගයේ හිත ඇතුලේ වැඩ කරනවා නම් හැබැයි පින්කමක් කරන්නේ. එක්ක දානයක් දෙන්නේ. එක්ක ස්තූප පූජාව, බෝධි පූජාවක් කරන්නේ. කඩිසරව එහෙම දුවනවා. නමුත් හිත ඇතුලේ රාගයක් වැඩ කරනවා. ඒ පින්කමට ආපු කෙනෙක් ගැන හෝ එතකොට එතන ශ්‍රද්ධාව නැත. මොකද ශ්‍රද්ධාවය හිතේ පිහිටියට පස්සේ නීවරණ බැහැර වෙලා යනවා. මොකද ශ්‍රද්ධාව පිහිටියන නීවරණ බැහැර වෙනවා කියන මේ තියෙනනේ වචනය. එතකොට තරහයෙන් තරහයෙන් පින්කමක් කරනවා මල් සැරසිලි කරනවා අර කරනවා මේ කරනවා බැන බැන මේ පිළිවෙල කරන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ පිළිවෙල වෙනස් වුණා කියලා පොඩ්ඩ බැරි වුණාම හිතට තරහ එන්න පුළුවන්. ඔව් ඒක ඒ තමයි සක්කාය දිට්ඨිය බලවත්ව බැස ගැනීම. මේ මේ මේ මෙසේම වේවා. අපිට ඉතින් අපිට හරියට සිද්ධ වුණ අපිටත් ඕක. මොකද මේ අපිත් ඉස්සර පින්කම් කරද්දී අපි ආර්ය ආසයි අර පිළිවෙලට කරන්න. ඊට පස්සේ පිළිවෙලට කරලා ඒක හරියට මං පිළිවෙලට කරගන්න බැරි වුණොත් මේ හිතපු විදියට ඔන්න තරහා යනවා. පස්සේ අපිට ගොඩක් කල් ගියා මේක තේරුම් ගන්න. පිළිවෙල හොඳයි ස්වාමීනි පිළිවෙලද කරන්න බැරි වුණා කියලා තරහ වෙන එක තමයි. <laughs> බොහොම හරි. පිළිවෙල ගොඩාක් හොඳයි. එහෙම අවශ්‍යයි. ඒක පිළිවෙලට කරගන්න බැරි වුණාට පස්සේ එහෙමයි. නීවරණ ඇති කරගන්න එකයි මෙතන තියෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේගේ පැහැදීමත් එක්ක බොහෝ කොට වර්තමානයේ අපි අතින් අර මේ වගේ මුලාවීම් වල අපි ඉන්නවා වෙන්න පුළුවන් ස්වාමිනේ. ඔව් ඔව් ඉන්න ඉන්නවා ගොඩක් ඉන්නවා. හේතුව දැන් මේ බලන ඒක තමයි මම කිව්වේ අපි නිවැරදි වෙන්න ක්‍රමයක් නෙමේ. මහත්තයා මේ දැන් මේ මේ පොත ලියපු මේ පොත සිංහලයට පරිවර්තනය කරපු හීනටි කුඹුරේ සුමංගල හාමුදුරුවෝ මේකට තිබ්බ නමක්නේ ධර්මාදාස කියන එක. එහෙමයි. එතකොට ධර්මාදාස කියන්නේ දහං කැඩපතනේ. එතකොට දහං කැඩපත කණ්ණාඩියක් ළඟට අපි යන්නේ ඒ කණ්ණාඩිය දිහා බල බැලුවට පස්සේ මේ අපේ තියෙන මෝනේ කුරුලෑ තියෙනවා නම් නාහේ හොටු තියෙනවා නම් කටේ කෙලවැක් කරනවා නම් එහෙම නැත්නම් මොනවා හරි පේනවා නම් ඒක නිවැරදි කරගන්නවානේ. එතකොට මේක දහම් කණ්ණාඩිය නම් මේකෙන් ඉගෙනගෙන නිවැරදි වෙන්න ඕන. පැහැදිලිද? ඒ වාගේ තමයි එහෙනම් ශ්‍රද්ධාව කියලා මෙච්චර කාලයක් යමක් හිතාගෙන හිටියනම් ඒක මේ කියන ශ්‍රද්ධාවේ ස්වභාවය නැත්තම් නිවැරදි වෙන්න ඕන. ඒතර ශ්‍රද්ධාවේ ස්වභාවය තමයි මේ යහපත් ප්‍රසන්න කැළඹිලි නැති ස්වභාවය. නීවරණ බැහැරුණ ස්වභාවය. ඊළඟට සද්ධාවෙන් සද්ධාවෙන් බණ අහනවා නම් නිින්ද යන්නේ නැහැ. දැන් මේකද නීවරණ බැහැර වෙනවනේ. නින්ද නීවරණ ධර්මයකට අයිති. නින්ද නීවරණේනේ අයිති. සීන මිද්දේටයි තියෙන්නේ. එහෙමයි. ඒතකොට සීන මිද්දේටයි තියෙන්නේ. ස්වාමීනි අවසර නීවරණ ධර්ම ටිකක් අපිට මේ මොහොතේ මතක් කරලා දෙනවා ස්වාමීනි. නීවරණ ධර්ම තමයි කාමච්ඡන්ද. එහෙමයි. ව්‍යාපාද. එහෙමයි. තරහ ගැටින් ඇති වෙන අවස්විදිය. එහෙමයි. ඊළඟට තීන මිද්දේ. ඒ කියන්නේ නිදිමත අලසකම. එහෙමයි. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ හිතේ විසිරෙන පසුතැවිලි වෙන ස්වභාවය. ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. එහෙමයි. යමක සැකයේ තියෙන ස්ථාවර නැති ගතිය, අරමුණෙන් අරමුණට හිත පනින එක, ඒ පිළිබඳව තමන්ගේ විශ්වාසය නැති බව සැකයේ විචිකිච්ඡාවටයි තියෙන්නේ. එහෙමයි. ඒකෝට මේ නීවරණ ධර්ම. ඒතර මේ නීවරණ ධර්ම නැති වෙලා යනවා කියනවා ශ්‍රද්ධාව ඉපදෙන උපමාවක් තියෙනවා. එහෙමයි මේ මහත්ය ගොඩාක් කරුණු අපිට තේරුම් ගන්න පුළුවන් උපමාවෙන්. ඒකෝට උපමාව බලමු. උපමාවේ තියෙනවා මහරජාණනි ඒක මේ වගේ දෙයක්. රජතුමාම කියන උපමාවකින් පහදලා දෙන්න කියලා. අපේ රජුරු හරි කැමති උපමාවලට. කියනවා ස්වාමීනි මට උපමාවකින් පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ කියනවා මහරජාණනි ඒක මේ වගේ දෙයක්. ශාක්‍රිත රජ කෙනෙක් ඉන්නවා. ඔහු සිවුරඟ සේනාව සමග දුෂ්කර මාර්ගයක ගමන් කරමින් කුඩා දියපාරක් තරණය කරනවා. අනතුරු කුඩා දියපාරක් සිවුරඟ සෙනඟක් තරණය කරනකොට ඇතුන් නිසා අස්විය නිසා රත නිසා පාබල සේනාව නිසා වතුර කැළඹෙනවා මේක බොර වෙනවා ඊට පස්සේ ඇවිස්සෙනවා කැළමිල යනවා කැළති යනවා මඩත් එක්ක එකතු වෙනවා එතනින් ඊට පස්සේ පොකුණෙන් ඒ පොඩක් මේ කුඩා දිය කඩਿੱත්ෙන් එතර වෙලා ශක්විති රජුරෝ කියනවා එම්බා මිත්‍රය පැන් අරගෙන එන්න පානය කරන්න ඕන. පැන් අරගෙන එන්න පානය කරන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ ශක්තිති රජතුමා මොකද කරන්නේ මේ එයි මිනිස්සු ශක්තිති රජතුමා ළඟ තියෙන උද්දක ප්‍රසාදනී මාණික්ය. එතකොට උද්දක ප්‍රසාදනී මාණික්ය මිනිස්සු අරගෙන ගිහිල්ලා එසේ දේවෙනි කියලා අර මණික අර බොර වෙච්ච වතුරට දානවා. ඒ දානකොටම මේ මණික අර දියසෙවිල්ල ඈත් වෙලා බොර ඇතුට ගිහිල්ලා නිල් කැට වතර මත හරිද ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා අර මිනිස්සු ඒකෙන් පෑන් අරගෙන ඇවිල්ලා මේ සක්විති රජතුමාට දීලා කියනවා ස්වාමීනි වළඳන්ට කියලා. මහරජාණනි යම්සේ ජලයේ ඇද්ද ඒ ආයුරෙන් හිත ගැන දැනගත යුත්තේ. අර කැල මේ කැලඹුණ වතර. එහෙමයි ස්වාමී. යම්සේ මිනිසු සිටිද්ද ඒ ආයුරින් යෝගාවචරයා ගැන දැනගත යුත්තේ එමයි. දියසෙවල මඩ ආදී ඇද්ද කෙලෙස් ගැන දැනගත යුත්තේ ඒ ආයුරින්. උදක ප්‍රසාදනී මාණික්‍ය යම්සේද ශ්‍රද්ධාව දත යුත්තේසේය. උදක ප්‍රසාද මාණික්‍ය ජලයේ දැමූ විට දියසෙවල් ආදී පහව යන්නේ යම්සේද මඩ යටට බසින්නේ යම්සේද වතුර ටික ඊතා යහපත්ව ප්‍රසන්නව නොකළඹී තිබෙන්නේ යම්සේද මහරජාණනි ඒ අයුරින්ම සද්ධා උපදින විට නීවරණ යටපත් වේ. නීවරණ රහිත සිත ඊතා යහපත්ය. ඊතා ප්‍රසන්නය. කැළඹීම් රහිතය. මහරජාණනි පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත සද්ධාව දත යුත්තේ ඔය ආයුරිනි. දැන් ඔන්න උපමාව. දිය කඩਿੱත්තකින් මහා සේනාවක් ගියා. ඊළඟට රාජ්‍යරවන්ට පැන් ඕන වුණා. බොර වෙච්ච වතුර ටිකට උදක ප්‍රසාදනි මාණික්‍ය දැම්මට පස්සේ කැළඹින් නැති වෙලා ගිහින් ඒකෙන් වතුර ටික ගත්තා බොන්න. මේක ලස්සන උපමාවක්. එතකොට අර කැළඹුණ හිත වගේ දකින්න කියනවා මේ මේ කැළඹුණු වතුර ටික වගේ දකින්න කියනවා හිත. එතකොට බොර වෙලා දියසෙල් බැඳුනේ කෙලෙස් වලින්. උදග ප්‍රසාදනි මාණික්‍ය දාන්න කිව්වා. ඒ තමයි ශ්‍රද්ධාව. මහත්ය ලස්සන උපමාවක් ඒක. බොර වෙච්ච කැළටිච්ච වතුර බොන්න පුළුවන්ද? බෑ. ඊළඟට බොර වෙච්ච කැළමිදුන වතුරෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒක මේ බීමට ප්‍රයෝජනෙට ගන්න නෑ. ඒ වගේ තමයි ශ්‍රද්ධාව නැති හිත කෙලෙස් වලින් තියෙන හිත ප්‍රයෝජනයකට ගන්න අමාරුයි. නිවනේට නිවනේ කටයුත්තට ගන්න අමාරුයි. සසර දුකෙන් නිදහස් වෙච්ච නිදහස් වෙන වැඩපිළිවෙලට ගන්න අමාරුයි. අර කෙලෙස් වලින් බොර වෙලා. මේකට ශ්‍රද්ධාව නැමැති ශ්‍රද්ධාව නැමැති උදක ප්‍රසාදන මාණික්‍ය දාන්නවා. මහන්තය උදක ප්‍රසාදනේ මාණික්‍ය වතුරට දැම්මාට පස්සේ තමයි බොර වෙච්ච වතුර ටිකත් බොන්න පුළුවන් උනේ. ඒ වගේ තමයි මේ හිතෙන් වැඩේ ගන්න නම් ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. පැහැදිලිද? එහෙමයි අවශ්‍යයි. ස්වාමීනි දැන් වත්මන්නේ බොහෝ කොට අපේ හිත නිදිමත හෝ නැත්නම් වෙනත් වෙන්නේ අකුසල ධර්මයන් නිසා කැළඹිලා කැළතිලා තියෙන්න පුළුවන් ස්වාමීනි. නිදිමත විසිරීම අඩුපාඩු හොයන ගතිය ඊට පස්සේ වැරදෙන කල බලාගෙන ඉන්න එක. ඉතින් ඒ වගේ දේවල් අපිට ගොඩාක් මේ ඒ වගේ දේවල් දැන් මෙහෙම හිතන්නකෝ ඒව නීවරණනේ. පැහැදීමක් හිතේ ඇති වෙන්නේ දැන් සෝමහාමුදුරු ඉන්න කාලේ රට ජාති ආගම බේරගන්න කියලා හැම තැනම කී කියා ගියා. ඉන් උන්වහන්සේ ඉන්න කාල් බැන්නා. එහෙමනේ. ඊට පස්සේ තව තව සංඝයා වහන්සේලා ඉදිරිපත් වුණා ඉන්න කාල් බයි. ප්‍රශ්නයක් ආවද නැ කවුරුත් නෑ. එතකොට ඒ කාලේ කියන දෙයක් දැන් අපිම සෝමහාඳුරෝ සිංහල ජාතිය රටාගම ගැන කියාගෙන යනකොට මේ ආන්දර මොකක් හරි තේරිලා මේ කියන්නේ මේ කියන විදිහට අපිත් පොඩ්ඩක් හිටියොත් හොඳයි කියලා ඒ කාලේ ඉඳලම දරු මල්ලෝ ටිකක් වැඩිපුර හදාගෙන හිටියානම් මේ ප්‍රශ්නේ නැහැ නේ දැන් මම නිකම් මේ සාමාන්‍ය කරනවා කිව්වේ. <laughs> ඉතින් ඒ වගේ මේ මිනිස්යාගේ හිත පනීවරණවල හැම වෙලාවම කැළමිලා. කැළමිලා නිසා මේ වගේ බණක් අහනකොට සමහර අය ඒත් අර නීවරණ වලින්මයි අහන්නේ. දැන් ශ්‍රද්ධාව උපදින්නේ නැහැ කියන්නේ දැන් බණේ වරද්දක් වැරදි දකින්නකොට අඩුපාඩු දකින්නකොට දෝෂ දකින්නකොට පටිගෙනින්නේ හිත ඇතුලේ. එහෙමයි ස්වාමී. ඒකෝට ඊට පස්සේ එතනින් එහාට ඔහු කියන ධර්මය ගැන සැක උපදිනවනේ. විචිකිච්ඡාවනේ. ඊට පස්සේ අර පොතේ මෙහෙමයි මේ පොතේ මෙහෙමයි කියලා පොත් ලොට් එක විස්තර වෙනවනේ. ඒතර නීවරණ හිතේ වැඩ කරනවනේ. එතකොට ඒ කියන ධර්ම දේශනාව ගැන ශ්‍රද්ධාව පිටන්නේ නැහැ. අසද්ධාවන්ත කෙනෙක් යම්සේද කටයුතු කරන්නේ ඒ විදිහට හිත ඊට පස්සේ එයාගේ වචනේ ක්‍රියාව අසද්ධාවන්තයෙක් විදිහට වැඩ කරනවා. හැබැයි සිද්ධ වුණේ බණ හද්දීමයි. ඒ නිසා මතක තියාගන්න ධර්මය හද්දිමුත් ශ්‍රද්ධාව උපද්දවාගත්තේ නැත්නම් ඒ හිතෙන් ඒ ධර්ම අර්ථ ගන්න බැරුව යනවා. ඒ දහම් පරයයට පැහැදිලි නැති වෙන්නේ නැතුව යනවා. ස්වාමීන් අවසර මේ තමන්ගේ හිතේ ශ්‍රද්ධාවට එරෙහිව නේවරණයම ක්‍රියාත්මක වෙනකොට අපි වෙර වඩා මේ ශ්‍රද්ධාවේ පිහිටව ගන්න අපිට ධෛර්යයක් ගන්න පුළුවන් ස්වාමී. වෙර වඩා කියන්නේ මෙහෙමයි. ඒකට අමුතුවෙන් කොහොමද මහත්තයා දැන් මේ වෙර වඩන්නේ කොහොමද? ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන කියලා කොහොමද වෙර වඩන්නේ? ඒකට ඒකට තියෙන්නේ මෙහෙමයි. සුසුසති. හොඳට අහන්න ඕන. සෝතං ඕදහති. එහෙමයි. හොඳට කන් යොමු කරන්න ඕන. අත්තං ගන්නහති අනත්තං රිංජති. මෙන්න මේ දෙක හොඳට වැදගත්. බුදු කෙනෙක් නේ මේක වදාළේ. අර්ථය ගන්න ඕන අනර්ථය බැහැර කරන්න ඕන. දැන් මම මම කිව්වේ කියන්නේ අපි මේ සාකච්ඡාවක්නේ කරන්නේ. ඊට පස්සේ මේ අඩ අඳුරේ වැඩසටහනක් අපි මේ මේ මේ වැඩසටහන විදිහට කරන්නේ. සමහරවිට මේ අකුරේ තියෙන නමක් අපිට වෙනස් වෙන්න පුළුවන්. දැන් එහෙම වෙලා නැහැ. අපි එහෙම උනොත් කිව්වොත් අපි ආයෙම පහවදා එක හදනවා කොහොම හරි. එහෙම. එතකොට ඒ වගේ මේ එහෙම ඒකට ඒකේ මොකක් හරි අපි කිව්වොත් එහෙම දැන් මම වෙලාවකට මේ මෙහෙම කියලා තියෙනවා වෙලා තියෙනවා මට ඒ තමයි සමහර මිනිඳු රජුරෝ අහපු ප්‍රශ්න මට මේ කියාගෙන යන නාගසේන මහරහතන් වහන්සේ වෙලාවට නාගසේන මහරහතන් වහන්සේ වගේ වෙනුවට භාග්‍යවතුන් වහන්සේ වගේ එහෙම කියවෙනවා අර හුරුවට. එතකොට මේ වෙලාවට අර්ථය ගන්න ඕන මේ ස්වාමීන් වහන්සේ මේකයි මේ කිව්වේ කියලා. එතකොට අර්ථය ගන්නවා අනර්ථය බැහැර කරනවා නම් හිත හොඳට එහි පිහිටවා ගන්නවා නම් ආන් ඒ කාරණාවේදී මේ එයාගේ හිතට ශ්‍රද්ධාව උපදිනවා. ස්වාමීන් නැවතත් අපි ඔබ වහන්සේ වන්දනා කරගන්නවා. අපේ වන්දනාව සිදු වේවා. ස්වාමීනි ඔබ වහන්සේ අපට ශ්‍රද්ධාව පිළිබඳව කාරණා මිලිඳු රාජ ප්‍රශ්නය ඇසුරෙන් පැහැදිලි කරමින් සිටියේ. අවසරයි ස්වාමීනි. ඔව් ශ්‍රද්ධාවේ ස්වභාවය ගැන ස්වභාවය පිළිබඳව ශ්‍රද්ධාවේ ස්වභාවය ගැන ඉතින් ශ්‍රද්ධාවේ ස්වභාවයේ මූලික ස්වභාවය අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා අර හිත පැහැදෙන ගතිය. එහෙමයි. ඊට පස්සේ අර දියසෙවෙල් අයින් වෙලා බොර අයින් වෙලා උදක ප්‍රසාදන මාණික්‍ය දැම්මන පස්සේ එහෙම සිද්ධ වෙනවා වගේ අර හිතේ තියෙන නීවරණ බැහැර වෙලා හිත ගොඩාක් ප්‍රසන්න වෙනවා. සද්ධා විතට ආපු. ඉතින් ඒකනේ ඒ වාගේ උනාට පස්සේ රෑ එළි වෙනකල් බණ අහන්න පුළුවන්, පැය ගාණක් බණ අහන්න පුළුවන්. සමහර වෙලාවට පැයක් පැයක් පැය භාගයක් එක තැන ඉඳගෙන ඉන්න බැරි කෙනෙකුට හිතට පැහැදීමක් ශ්‍රද්ධාවක් ඉපදුනොත් පැය දෙක තුන එකට එකට ඉඳගෙන අප සමන්ඩම පුදුමේ දෙනවා මම කොහොමද එහෙම බණ ඇවි කියලා. ඒකට හේතුව තමයි ඒ වෙලාවේ යාට ශ්‍රද්ධාවක් ඉපදිලා. පැහැදිලි නේද? ඒ වගේ. ඉතින් මේ ඒ නිසා ඊළඟට තමයි ඒ සිතට ශ්‍රද්ධාව ආවට පස්සේ වෙන තියෙන අලකලංචි ඕවා හිතට වද දෙන්නේ නැහැ. මේක පහන් වෙනවනේ හිතේ. එහෙමයි. එතකොට මේ වතුර ටික උනත් බොන්න පුළුවන් නේ දියසෙවිල් බොර අයින් වුණාට පස්සේ. ඒ නිසා සිතෙන් යම්කිසි කුසලයක් උපද්දවා ගන්න පුළුවන් නම් හැකියාවක් තියෙනවා නම් සිතෙන් යම්කිසි කුසල් උපද්දවා ගන්න ඕන නම් ඒ කුසල් උපද්දවා ගන්න ශ්‍රද්ධාව ඉපදෙන්න එතකොට තමයි නොකලඹුණු හිතකින් උපදින්නේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සද්ධා බීජං සද්ධාව බීජයක් කියලා වදාළා. ශ්‍රද්ධාව මූලික ස්වභාවය. ඊළඟට මතකද මහතෙන මතකද මිහින්ද රජතුමාට නාගසේන මහරහතන් වහන්සේ ශ්‍රද්ධාව ආකාර දෙකකට විස්තර කළා ස්වභාවය. එකක් තමයි පැහැදෙන ස්වභාවය. අනිත් එක තමයි මේ පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න උනන්දුව හිතෙන ස්වභාවය. ධර්මයේ ඇහෙන්න උනන් මේ හැසිරෙන්න උනන්දුව හිතෙන ස්වභාවය. දැන් අපි මෙහෙමයි. දැන් ශ්‍රද්ධාව ඒ ඒකට කලින් මම ආයේ මේ මතක් වුණ කතාවක් කියන්නම්. ඒ තමයි ශ්‍රද්ධාවේ ස්වභාවය පැහැදීම ඇති වුණාට පස්සේ හිත කැළඹෙන්නේ නැතුන් ඒකෙම පිහිටනවනේ. ඔන්න ඉස්සර මේක ඉස්සර වෙච්ච දෙයක්. මේක විමාන කතාවක්. ඒ තමයි මේ අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ මහා වනේ වඩිනවා. මහා වනයේ වඩිනකොට උන්වහන්සේගේ ඉරියව් සහ තේජස සංසිඳුන බව, නිහඬ බව, කැළඹිලි නැති බව අපේ අඟුලිමාල මහරතන සරි පුදුමයි. උන්වහන්සේ වඩිනකොට මේ සියතුන් පියාපත් සලන්නේ ඊළඟට අලියැත්තු කන්සලවන්නේ අර තේජසට දුටුවා එක්තරා විමානයක හිටපු යකෙක්. දැකලා මේ උන්වහන්සේ දැක්ක ගමම්ම හිත පැහැදුණා. හිත පැහැදුණා දැන් අර පැහැදිනේ ස්වභාවය අර අර කිව්වේ අර දුදක ප්‍රසාදනේ මාණික කියලා. ඉතින් මෙයා පැහැදුනා මෙයා උන්වහන්සේ පිටිපස්සෙම ගියා අර අරමුණ මුල් කරගෙන. ඊට පස්සේ මහා වනයේ ගිහිල්ලා උන්වහන්සේ වනයේ රුක්ෂයක් මුල භාවනා කළා. ඊට පස්සේ අර යක්ෂයා උන්වහන්සේ භාවනා කරන වෙලාවේ වටේ ඇවිද ඇවිද මුර කරනවා. අපේ තෙරුන් වහන්සේ අර අපේ කියලා හැඟීමක් ඇති වුණා. සමහර වෙලාවට අඟුලිමාල මහරහතන් වහන්සේ කලින් ජීවිතවල යක්ෂ ලෝකවල හිටපු ස්වභාවයත් එක්ක වෙන්න ඇති. ඊට පස්සේ උන්වහන්සේ වනෙන් වනයේට යනවාද? කැලෙන් කැලෙට යනවාද? ඒ කැලෙන් කැලේට වනෙන් වනයේට උන්වහන්සේ පිටිපස්සේ ගිහිල්ලා තියෙනවා. පැහැදිලිනේ. එතකොට යාට හිටපු යක්ෂ විමානේ යාගේ රාජකාරී ඒවත් එයාට අමතක වෙලා. එච්චර පැහැදීම. ඒකෙන් අදහස් වෙන්නේ අද කාලේ ශ්‍රද්ධාවක් ඇති වුණාම ගෙවල් දොරවල් වල වැඩ කටයුතු අමතක වෙනවා. එහෙම නෙමෙයි මේ. මේ කතාවක් මේ කියන්නේ. ඊට පස්සේ ඔන්න අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ කෙටි කාලෙකින් පිරිනොම් පෑවා. ඒ කෙටි කාලෙකින් පිරිනොම් පානකොට උන්වහන්සේ මේ සංගරුවන් එකතු වෙලා දරසෑයක් හදලා අඟුලිමාලයන් වහන්සේ ඒ දරසෑය සතප්පලා උන්වහන්සේගේ දේහය ආදාහනය කළා. ඒතකොට මෙච්චර කාලයක් Taman උපස්ථාන කරපු තෙරුන් වහන්සේ අර දේහේ මේ දර චිතකේ දැවෙනවා දැක්ක ගමන් මේ අර යක්ෂයාට ඒක දරාගෙන ඉන්න බෑ. එතකොට මේ යක්ෂයාට මොකද මේ හදවතෙන් මේ දුක දරා ගන්න බැරුව එක පිම්මට ඇවිල්ලා අර ගිනි ගොඩට පැනනවා. සාමාන්‍ය මේ අපේ මේ තියෙන ගින්දරෙන් යක්ෂයෝ පුච්චන්න බෑ මේ ගින්දරෙන්. සාමාන්‍ය යක්කෝ මේ ගින්දරෙන් මැරෙන්නේ නැහැ. දැන් දුම්මල ගහලා යක්කෝ එලවන්නේ මතුරලා. එහෙමයි. එතකොට සාමාන්‍ය ගින්දරෙන් නැහැ. එතකොට මොකද කරන්නේ? නමුත් අර යක්ෂයාගේ තිබ්බ ඒ අර තිබ්බ සංස්කාර මං කිව්වේ ස්වභාවය. ඒවත් එක යම් ඒ ශනේම එතනින් චුත වුණා යක්ෂ ජීවිතෙන් අර ගින්දරට පැන්න ගමන්. ගිහිල්ලා තෞතිසාවේ ඉපදුනා මහා දිව්‍ය රාජෙක් කියලා බ්‍රහ්මචාරී. තෞතිසාවේ මහා බ්‍රහ්මචාරී දිව්‍ය රාජෙක් කියලා ඉපදුනා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වන්දිමින් අදටත් ගුරු ගෞරවයෙන් වාසය කරනවා. එතකොට ඔහුව ඒ තත්ත්වයට ගෙනිච්ච අඟුලිමාල මහරහතන් වහන්සේ කරා කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාව. ඒ ඒ උන්වහන්සේ ගැන තිබ්බ පැහැදීම. එතකොට සමහර වෙලාවට එහෙම නොවුනා නම් අඟුලිමාල මහරහතන් වහන්සේ වනේ වැඳින් වැඩියේ නැත්තම් ඒ අක්ෂයත් මිනිසුන්ගේ බෙල්ල මිරිකලා කාලා බීලා ඔහොම ඉඳලා ආයෙත් දුගතියටම වැටෙයි. පැහැදීම නිසා ඒ ජීවිතේම ඔහුව උසස් කළ දාම්පු හැටි. එතකොට ඔය මේ හිත පහදවන ගතිය ශ්‍රද්ධාවේ ස්වභාවය. ඊළඟ ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේ ගත්ත කොච්චර ශ්‍රද්ධාවද? හැබැයි ඉතින් හිතෙන් එක එක කෙනාට ශ්‍රද්ධාව උපදින විදිය වෙනස්. කෙනෙකුට රූපශ්‍රීයෙන් උපදිනවා. කෙනෙකුට කටහඬෙන් උපදිනවා. කෙනෙකුට දහං කරුණු අනුව උපදිනවා. එතකොට ඒ වගේ එක එක විදිය. නමුත් ඒ ඒ ඒ කී කටහඬෙන් හරි රූපෙන් හරි මොකකට හරි පැහැදිලා ඒ පැහැදුන දෙහින් ශාස්ත්‍රුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව පිටනවා. ධර්මයේ ගැන ශ්‍රද්ධාව පිටනවා. සංඝයා ගැන ශ්‍රද්ධාව පිටනවා නම් හරි. වෙන වැරදි පාරක යනවා නම් වැරදි. නේද? මේ ඊට පස්සේ තමයි ඒ Taman කෙනෙකුට පැහැදුනාට පස්සේ ඒ පැහැදීම තුර නීවරණ පහ වැඩ කරන්නේ නැත්නම් හරි. නීවරණ යටපත් වීම නීවරණ යටපත් වෙන එකන්නේ. තේරෙනා නේද? ඒකයි. දැන් ඒ නිසා මේ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අර ශ්‍රද්ධාව ගැන විස්තර කරද්දී කාරණා දෙකක් කිව්වා. එකක් තමයි පෑදීම ඇති කරන ස්වභාවය. අනිත් එක තමයි පෑදීම ඇති වෙන ස්වභාවයෙන් ධර්මයේ හැසිරෙන්න උනන්දු කරනවාක් ඇති වෙනවා කියන්නේ. ශ්‍රද්ධාවෙන්. ඒකනේ මේ ශ්‍රද්ධාව ගැන මෙච්චර කියන්නේ. බුද්ධ ශාසනයට පහදින්නත් බුද්ධ ශාසනයේ ප්‍රතිපදාවේ හැසිරෙන්න උනන්දු කරන්නත් ශ්‍රද්ධාව ගැන කියන්නේ. එහෙම කියද්දී මේ අද ලෝකයේ උන් කියනවා ශ්‍රද්ධාව ගැන කියලා වැඩක් නැහැ. මේ මිනිසුන්ට තමන්ගේ ඥාණයෙන් උත්තරීතර ධර්මයක් එක්ක මේ මේ සෙල්ලම් කරලා මේ මිනිසුන් නම් ධර්මයක් ආයෙ හම් වෙයිද දන්නේ සංසාරේ. හිතලු කියලා. හිතන හිතන දේවල් කියලා. ඊට පස්සේ මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ අහනවා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ පැහැදීමෙන් යුතුව ධර්මයේ ගැන උනන්දු වන ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොමද? පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න උනන්දු කරන එකක් තියෙනවානේ මේ සද්ධාවේ ස්වභාවය. ඒක කොහොමද කියලා ඇහුවේ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි යෝගාවචර තෙමේ අන්‍යෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී ඵලයන්ට පත්ව කෙලෙසුන්ගෙන් නිදහස් වූ සිතින් සිටිනු දැක ධර්මයේ හැසිරෙන්න උනන්දුයි. එහෙමයි ස්වාමී. නොපැමිණි අවබෝධයන්ට පැමිණීම පිණිසත් නොලත් අධිගමයන් ලැබීම පිණිසත් සාක්ෂාත් නොකල මාර්ගඵල සාක්ෂාත් කිරීම පිණිසත් වීරිය වඩයි. මහරජාණනි පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරෙන්න උනන්දු වන ශ්‍රද්ධාව කියන්නේ මේකයි. ඒ කියන්නේ ඔබට තේරෙන්න ඇති සංඝයාට එහෙම නැත්නම් මේ මිතර යෝගාවචරය. යෝගාවචරය කියන්නේ ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙන කෙනා. එහෙමයි. ඒ කෙනාට අහන්න ලැබෙනවා අහවල් කෙනා සෝවාන් වුණා. සකදාගාමි වුණා. අනාගාමි වුණා. අරහත් වෙටපත් වුණා. ඒකට ඒක ගැන අහන්න ලැබෙනකොට මෙයාටත් උනන්දුවක් එනවා මම කවද්ද සෝවාන් වෙන්නේ? මම කවද්ද සකදාගාමි වෙන්නේ? මම කවද්ද අනාගාමි වෙන්නේ කියලා ඔහු ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙනවා. දැන් මහත්යා බුද්ධ කාලේ බුද්ධ කාලේ එකට සබ්‍රාහ්මචාරින් වහන්සේලා මේ කතා කරගෙන ඉන්නකොට සමහරට එක නමක් රහත්. තව නමක් අනාගාමි. ඒ අතර කෙලෙස් සහිත කෙනෙක් ඉන්නවා. ඉතින් අර කෙලෙස් සහිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බැටකකා ඉන්න කෙනාට අනේ මේ උත්මයෝ නිදහස් වුණා නම් ඇයි මට බැරි කියලා මහා ඒ ඇතුලෙන් එනවා උනන්දුවක්. ඇතුලෙන් උනන්දුවක් එනවා. ඒ උනන්දුවෙන් ඔහුව දහම කරා ගෙනියනවා. එතකොට අර ඒ පිරිසේ ස්වභාවය ඔවුන්ගේ මාර්ගඵල ගැන අහලා මට මේ ධර්මයේ ඇසිරෙන්න ඇත්තන් කියලා ඌව උනන්දු කරන ස්වභාවය ශ්‍රද්ධාව තුළ තියෙනවා. දැන් අපි ගත්තොත් අඟුලිමාලයන් ගත්තොත් දැන් ඇත්තටම අද කාලේ ගොඩ යන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන්මනේ. මොකද ශ්‍රද්ධාව අඟුලිමාලගේ ජීවිතය ගැන හිතුවොත් උන්වහන්සේ ගිහි කාලයේ මිනී මරමරා හිටියා. ඒකට ඒ වරද වලින් උන්වහන්සේ වලාකුලින් මිදුණ හඳක් වගේ මිදුණා. මේ ලෝකේ උන්වහන්සේගේ නාමයේ කල්පයක් පවතිනවා. එතකොට හිතන්න පුළුවන් එච්චර වැරදි අපි කළා නෑනේ. ඒ වාගේ කෙනෙකුට නිදහස් වුණා නම් අපිට බැරි ඇයි? කියලා හිතෙනවානේ. ආන්නේ හිතෙන ස්වභාවය ශ්‍රද්ධාවට අයිති. ශ්‍රද්ධාවට අයිති. පැහැදිලිද? ඒ කාලයේ ගොය ගුණධර්ම දිනු කරන්න පරිසරයක් තිබ්බා. අද පරිසරය අඩුයි. ඒ කියන්නේ දැන් අද කෙනෙක් මේ ධර්මයේ හැසිරෙන පිරිසක් ගත්තොත් එහෙම ඒ අය අතරින් එක්කෙනෙකුගේ හිතේ රාගයෙන් පීඩාව විඳිනවා නම් එයා තවත් කෙනෙක් දිහා බලනකොට එයා එයාටත් ඒ ප්‍රශ්නේ. ෆෝන් එකකින් ගැලවෙන්න බැරි කෙනා තවත් කෙනකින් උපදේශක් ගන්න යනකොට එයාටත් ෆෝන් එකකින් ගැලවෙන්න බෑ. කොහොමද උනන්දුවක් ඇති වෙන්නේ? එහෙමයි ස්වාමීනි. නේද? ඒ කාලේ එහෙම නෙවෙයි දැන් මේ සංඝ පිරිසත් තැන් තැන් වල ගස් වනේ ගස් කොළන් යට බණ භාවනා කරන ඉන්නකොට මෙයාට භාවනා කරගන්න බැරුව හිත විසිරිලා ඔහේ බලාගත්තුත් බලා ඉන්නකොට එයාටම පේනවා මෙහි සංඝයා වහන්සේ නමක් අහසින් වදිනවා. එහෙමයි ස්වාමීනි. මේ පැය ගානක් කය ඍජු කරගෙන ඉන්නවා පේනවා. නේද? අරෙන් පින් සිරුරාණන් වහන්සේ පේනවා ශාස්ත්‍රණා. එහෙමයි. මිනිස්සු මගපල් ලබන අහනවා දකිනවා. ඉතින් කොහොමනම් ඉන්නද ඒ කාලේ? නේද? පින්නතුනේ ඒ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔබට කලන මිතුරාවේ සපයන්නයි ශ්‍රද්ධා රූපායනේ. උත්සාහ කරන්නේ. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්නය නම් උතුම් සදහම් පිළිසඳර සමග අපිට යන්නේ. අපි පින්වත් ස්වාමීන් වහන්සේ නැවත වන්දනා කරගෙන මේ සාකච්ඡාව ඉදිරි දහම් කරුණු අහලා දැනගනිමු. ස්වාමීනි අවසරයි. හොඳයි. දැන් ඒ දැන් ඒ ඒ ශ්‍රද්ධාවේ ආකාර දෙක. ශ්‍රද්ධාවේ ආකාර දෙකනේ කිව්වේ. ඒකට ඒ වාගේ අර මාර්ගඵලලාභින් ගුණධර්ම දිනු කරපු අය ගැන අහලා Tamanටත් ගුණධර්ම දිනු කරගන්න ඇත්තන් කියලා ඇති වෙන උනන්දුව තමයි ඒ කිව්වේ. එහෙමයි. ස්වාමීනි මේ අපි පුද්ගලික වශයෙන් මේ ජීවිතේ උනත් මම මෙච්චරකට සිල්වත් මේ අවුරුදු කීපේ මම මෙහෙම පරිශ්‍රමට හිටියා. මේ ටිකත් ඉන්න ඕන ආදි වශයෙන් එහෙම අපිට උනන්දුවක් ඇති කරගන්න පුළුවන් නේද? උනන් ඒ දැන් මේකේ අහන උපමාවක් ඉල්ලන. එහෙමයි සර්. ස්වාමීනි උපමාවකින් පවසවා දාල මැනවා. ඊට පස්සේ කියනවා මහරජාණනි කඳු මුදුනට ධාරානිපාත වර්ෂාවක් වසී. එහෙමයි. ඒ වැටෙන ජලකඳ බෑවුම් ඔස්සේ ගලායමින් කන්දේ දියැලි උල්පත් ජල මාර්ග පිරෙමින් ඇවිත් නන්දිය පිරේ. ඒ ජලය නන්දියේ උරු දෙපස පිරෙමින් ගලා බසී. එවිට මහා ජනයා පැමිණ වේගෙන් ගැඹුරට ගලා බසින ජලයට බියපත්ව ඊතරවන නොහැකිව ගම් ඉවුරට ඈතින් බලා ඉඳී. අයි සැඩපහර වැඩිනේ. ගඟෙන් ඈතර වෙන්න බෑ. ඔය අතරේ එක්තරා පුරුෂයෙකු පැමිණි. ඔහු ධෛර්ය සම්පන්න කෙනෙක්. බල සම්පන්න කෙනෙක්. තමන් හොඳින් වටපිට බලා කැහැපොට ගසා දැඩි කොට බැඳ නදිය තරණය කරයි. ඔහු තරණය කළ අයුරු දැක මහජනයා බියෙන් තොරව එසර වෙති. ඔන්න උපමාව. උපමාව තමයි ගංගා වලට වතුර ඇවිල්ලා සෑද පහර වේගෙන් ගලාගෙන යනවා ගඟක. මිනිස්සු ටිකක් එනවා ගඟෙන් එතර වෙන්න. ඊට පස්සේ අර ගඟේ සැඩ පාර දැකලා මිනිස්සු කල්පනා කරනවා කිරියප්පේ කොහොමද මේකෙන් එතර වෙන්නේ කියලා. එහෙම කල්පනා කර කර මේකෙන් බැරි වෙයි අද නම් මේකෙන් ගොඩ යන්න බෑ. මෙහෙත් වෙලා ඉමු බං කියලා කල්පනා කර කර කතා කරගෙන ඉන්නකොට හොඳ හරිහාත්‍ය තියෙන ඊලන්දාරියෙක් එනවා. එයා ඇවිල්ලා කැහැපොට ගන්නගෙන මේකෙන් ඈතර වෙනවා. අර ගඟෙන් යනවා. ඒදුර මිනිස්සු කල්පනා කරනවා අර මිනිස්සයා ගියා නම් ඇයි අපිට බැරි? යමන්ලා කියලා ඒ මිනිස්සුත් යනවා. තේරුණාද? මහරජාණනි ඔය ආයුරුමයි ධර්මයේ හැසිරෙන කෙනා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵලයන්ටපත් වූ උතුමන් කෙලෙසුන්ගේ නිදහස් වූ සිතින් වසන අයුරු දැක පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරීමට බලවත් උනන්දුයි නොකල නොලැබූ මඟඵල ලබා ගැනීම පිණිසත් නොලත් අධිගම ලැබීම පිණිසත් අත් නොදුටු නිවන අත්දැකීම පිණිසත් වීරිය කරයි මහරජාණෙනි පැහැදීමෙන් යුතුව ධර්මයේ හැසිරෙන්නට ඇතිවන උනන්දුව වනාහි ශ්‍රද්ධාවයි මහරජාණෙනි අපගේ භාග්‍යතුන් වහන්සේ ওই කාරණා වදාළ තැනක් උතුම් සංයුත් නිකාය දැක්කේ කියලා ගාතාවක් කියනවා. ඊට කලින් ආපහු අර උපමාව පොඩ්ඩක් විස්තර කරගමු. ඒ තමයි දැන් අර මෙතන කියනවා මේ මේ අර දැන් ඔන්න මිනිස්සු ඉන්නවා මේ අද කාලේට අපි ඔක තේරෙන්නේ කියමු. මිනිස්සු ඉන්නවා රාගෙන් පීඩා විඳ විඳ, ද්වේෂයෙන් පීඩා විඳ විඳ, මෝහෙන් පීඩා විඳ විඳ සත්වයා ඉන්නවා. එහෙම ඊළඟ ගෙවල් දොරවල් වල වැඩ කටයුතු ආශ්‍රේ දුක් විඳ විඳ ගෙවල් වල ප්‍රශ්න ඒවත් එක්ක ඉන්නකොට මිනිස්සු හිතනවා අපිට මේවත් එක්ක අපිට මොන නිවන්ද කියලා. එහෙමයි ස්වාමී. නමුත් අතීතයේ දේශ බලන්න. අතීතයේ දේශ බලන්න බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබුව අය ගැන. පටාචාර වගේ අය. පටාචාරට වගේ වෙච්ච නස්පැති ටිකක් තියෙනවද? පටාචාරට මේ මනුස්ස ජීවිතය අර මිනිස්සු කියන්නේ මේ මේ වෙන්න තියෙන දුක් ඔක්කොම වුණානේ. ඒ කියන්නේ මිනිස් දුක කියන්නේ හෙන නම් හෙන ඔක්කොම වැදුනා. එහෙම වැදිලා මේ පිස්සියක් වගේ ගියානේ. ඒ උත්තමාවියත් නිදහස් වුණා. හොරා හොරා කියපු අඟුලිමාලත් නිදහස් වුණා. නේද? ඒතර කොච්චර මේ මේ බුද්ධ ශාසනය එකේ රහතන් වහන්සේලාගේ ජීවිත ගන්නකොට මාන්නෙන් හිටපු අය නිදහස් වුණා. දැන් එක තැනක තියෙන එක මානවකේ මේ අලුත බැඳලා ගෑ තමන් බැඳපු ගෑනු කෙනා ගැනමයි. ඒ গিදර දානයකට දානයක් ලැහැත්ති කළා මහා සිටුතුමා දානෙට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩිලා දැන් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නවා දානෙ බෙදනවා මිනිස්සු. ඒතර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හැබි බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිද්දී අර මිනිස්සයා බලාගෙන ඉන්නේ ගෑණි දිහානේ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේක. ඒ කියන්නේ මේ මිනිස්සයාගේ ඇහැ තියෙන්නේම ගෑනු කෙනා මොනවාරි බෙදන්න ගියා සංඝයා වහන්සේ බුදුරජාණන් වහන්සේ දිහා බැලිලා මොකුත් නැහැ ගෑනු කෙනා දිහා බලාගෙන තමයි හොද්දි දාන්නේ. ඊටර කොච්චර මෙයාගේ හිතේ බෙරේතකමක් තියෙන නැද්ද කියලා හිතන්නකෝ. ඒකට බුදුරජාණන් වහන්සේ දැක්කා මේක. ඒ එතකොට ඒ ජානු කියන අරහෙට ගියොත් S2 ඒ පැත්තට යනවා. මෙහෙට આવොත් මෙහෙට එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා ඉවර වෙලා 이르දියක් කළා අර ගෑනු කෙනා පේන්නේ නැති වේවා කියලා. දැන් ඒ කෙනා ළඟින් යනවා එහෙම යනවා මේ දැන් පේන්නේ අරයට. තරු විශ්ෙන්නේ නැති. නේද? ඒ ඒ අවස්ථාවේනේ කොච්චර එයාගේ හිත වැටුණාද කියනවා නම් ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දිහා බැලුවේ. ඒ වෙලාවේ කෙනෙකුට බැඳෙන එක රාගයේ ගින්නේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කරනවා. එක ගාථාවෙම ඔහු සෝවාන් වෙනවනේ. මේකනේ පුදුමේ. ඒ වගේ රාගයෙන් බැටකාපු අය මේ බුද්ධ ශාසනය පිහිටගත්තා. ඒකට කල්පනා වෙනවා එහෙනම් කො අපිට බැරියයි. එහෙමනම් අපිට බැරියයි අපි කොහොම හරි උනන්දු වෙන්න ඕන කියලා. ආනේ බලවේගය තමයි ශ්‍රද්ධාව. ඊළඟට නන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ඉන්ද්‍රිය ගත්තොත් පාත්‍රයක් ගත්තොත් ජනපද කල්යන ගැන හිතන්නේ. කිව්වොත් ජනපද කල්යන ගැන කියන්නේ. ඊළඟට හැම වෙලාවෙම හිත හිතා ඉන්නේ ජනපද කල්යන ගැන. නිදාගෙන කල්පනා කරගෙන ඉන්නේ ජනපද කල්යන ගැන. ඊට පස්සේ මේකප් කර කර එහෙම හිටියේ. මේ මහාන වෙලා. එහෙමයි සර්. එහෙව් නන්දයන් වහන්සේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍ර භික්ෂුව බවට පත් කළානේ අපේ බුදුරජාන් වහන්සේ. එහෙමයි ඉඳුරන් අසංවර කරගත්ත කෙනාම ඉඳුරන් සංවර කර ගැනීම අග්‍ර කෙනා බවට පත් වුණා. ඒ නිසා සමහර වෙලාවට මේ බනහන අය අතරත් ඇති කැළඹිලා කෙලෙස් වලින් බැටකකා අමාරු වෙටි වෙටි සමහර වෙලාවට ඔබ තුලම තියෙනවා ඕකෙන් සම්පූර්ණ අනිත් පැත්තට හිත සංවර වෙනවා කෙනෙක් ඔබ තුල ඉන්න පුළුවන්. ඒක ධර්මයෙන් තමයි උපද්දවන්නේ. ඒකට ඔබ ධර්මයේ කරා ගෙනියන දෙයක් තමයි අතීතේ රහතන් වහන්සේලාගේ විස්තර අහලා අහලා අනේ අතීතේ රහතන් වහන්සේලා මෙහෙම නිදාස් වුණා නම් අපිට බැරි ඇයි කියලා හිතන්න ඕනේ ඒක ශ්‍රද්ධාව. ඒක ශ්‍රද්ධාව. දැන් අපිට රහතන් වහන්සේලාගේ ජීවිත කතා තියෙන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක් වගේ. එතකොට නමුත් මේ බුද්ධ ශාසනයේ කෝටි ගණන් රහතන් වහන්සේලා පහළ වුණා. ওই කෝටි ගණනක් රහතන් වහන්සේලාගේ ජීවිත දැක්කනම් අපිටත් හිතෙනවා අපිට නිවන් දකින්න පුළුවන් කියලා. ශ්‍රද්ධාවක් උපදිනවා. එහෙමයි පුදුම දේ කියන්නේ මහාන වෙලා සිවුරු ඇරලා යුද්ධෙට ගිහිල්ලා ආපහු ඇවිල්ලා රහත් වුණානේ තේර පුත්තාවයන් වහන්සේ. එහෙමයි යුද්ධ කරලා දැන් යුද්ධෙට ගිහිල්ලා මහාන වෙලා සිවුර ඇල්ලලා යුද්ධෙට ගිහිල්ලා ආපහු ඇවිල්ලා රහත් වෙනවා කියලා කිව්වනේ. ඉතින් උන්වහන්සේ සිවුර ඇල්ලලා ගිහිල්ලා යුද්ධෙට යමර පිරිච්ච කියා මේ අනිත් අයට පිරිත් පැන් දෙදී ගියේ නෑනේ. යුද්ධ කළානේ. එහෙමයි. දුක ඒ හිත සංවර කළානේ. වේලුසමන නන්දි මිත්‍ර දැන් අපි පුස්ස දෙවියන් වහන්සේ ගත්තොත් අරහත් වෙටපත් වුණානේ. ගෝඨායිම්බර අරහත් වෙටපත් වුණානේ. එතකොට ඒ වාගේ අයටත් එහෙම කරගන්න පුළුවන් වුණා නම් මේ ලංකා දරණිතලයේ මේ ගම් ගොඩවල හිටපු මේ අපේ කුඹුරු වල හැදෙන හාල් වලින්ම ජී කුස පුරවාගත්ත මේ කොස් ගස් වල හැදෙන කොස් ගෙඩි වලින් ව්‍යංජනීය සපයාගත්ත සිංහල භාෂාව කතා කරපු කී දෙනෙක් අරහත්ත්වයට පත් වුණාද? ඊළඟට වයස තරහා තිරම වයසට ගිය අය මගපල් ලැබුවා තරුණ අය මගපල් ලැබුවා දරුවෝ ලැබුවා මගපල් ලැබුවා චූටි දරුවෝ මගපල් ලැබුවා ඒ වගේ හැම විස්තරයක්ම අහන්න ඕන අහනකොට හිතට එනවා පැහැදීමක් ඒ වගේ අයත් ඒක කළා නම් මට බැරි ඇයි කියලා ඕන්න ඕක තමයි රජතුමනි නාගසේන මහරහතන් වහන්සේ කියනවා. ඔන්න ඕක තමයි රජතුමනි බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළේ. සද්ධාය තරති යෝගං අප්පමාදේන අන්නවා. විරේණ දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති. සසර සැඩ පහරින් එතර වෙන්නේ ශ්‍රද්ධාව නිසා. සසර සයුර තරණය කරන්නේ අප්‍රමාදීව කටයුතු කිරීම නිසා. දුක ඉක්මවා යන්නේ වීරියෙන්. පාරිශුද්ධත්වයට පත් වෙන්නේ ප්‍රඥාවෙන් කියලා ආලෝක සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ සද්ධාය තරති යෝගා. සද්ධාවෙන් තමයි මේ කෙලෙස් සැඩ පහර තරණය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ආලෝක සූත්‍රයේ කියපු කරුණ ওই වගේ කියලා කිව්වා. එහෙමයි. නැවත සූත්‍රයම ගැන මේ ආ නැවතත් ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේම ඉස්මතු. එහෙමයි. ස්වාමීන් වහන්සේ අර මේ එහෙම සසරෙන් එතර වුණු ඒ උත්තමයන් වහන්සේලා ගැන නිතර නිතර ආවර්ජනය කරලා මේක අපිටත් පුළුවනි දරා ගන්න ඕනේ කියලා දැන් අපිට කරුණු පහදලා දුන්නා. ස්වාමීනි සමහර වෙලාවට අපේ දෙමව්පියන් වැඩිහිටියන් බොහෝ කොට මුලාවේ සිටිනවත් වෙන්න පුළුවන්. ගේදොර වතු පිටේ දූ දරුවන් ඒ ගැනම ඇතිවිච්ච අදහසෙන් සිටනවා වෙන්නත් පුළුවන්. මෙතනදී අපි සිහිනුවන කොහොමද උපදවන්නේ? නෑ ඒකටත් අපි ශ්‍රද්ධාවට කරුණක් ගමුකෝ කුමාර කශ්‍යප මහරහතන් වහන්සේගේ මෑණියන් වහන්සේ දෙස බලමු. එහෙමයි සාරා. ඉතින් කුමාර කශ්‍යපයන් වහන්සේගේ මව් විවාහ වෙලා හිටියේ. විවාහ වෙලා ඉඳලා තරුණ කාලේ ඊට පස්සේ කිව්වා මහත්තයා මං මහාන වෙන්න යන්නම්. ඊට ස්වාමියාගෙන් කැමැත්ත ලැබුණා. ඊට පස්සේ මහානෙන්න ගියා. ඒතර මේ වෙනකොට කුසට දරුවෙක් ඇවිල්ලා. දන්නේ නැහැ. මහාන වෙලා මාසයක් දෙකක් යනකොට දරුවෙක්ගේ ස්වභාවය පේනවා. ඊට පස්සේ ඔන්න කතාවක් ඇති වුණා මෙයා මොකක් හරි නරක වැඩක් කරගෙන මේ කියලා. ඊට පස්සේ විසාකා මහෝපාසිකාව මැදිහත් වෙලා තමයි කිව්වේ මේ මොකද මේ පැත්තේ ආරාමේ හිටපු මේ සංඝ පිරිසේ වැඩිහිමල්ව හිටියේ දේවදත්ත. මේ ප්‍රශ්නේ දේවදත්ත ගිය ගමන් දේවදත්ත කෝ සිවුරු අරවලා යවන්න. ඒකට අර භික්ෂුණිය බුද්ධ ශාසනයට හරි ආදරෙයි. ඒ නිසා අඳාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ විසාකා මහෝපාසිකාව බාන්දුල මල්ලිකා ඔය වගේ ප්‍රභූ කාන්තාවන් එකතු කරලා රාජරාජ මහමාත්‍යවරුත් එක්ක කතා කරලා මේ වටතිර අදින ලද්ද කාමරයකදී මෑයව පරීක්ෂා කරන්න විසාකාට බාර දුන්නා. විසාක ඇවිල්ලා කිව්වා ස්වාමීනි මෙයා මහාන වෙලා තියෙන මෙච්චර කාලෙකින් මේ දරු ගැබට මේ මෙච්චර කාලයක් වෙනවා. ඉතින් විසාකගේ ඥාන හිතන්නකෝ. දොස් කරනෝ න කෙනෙක්. දැන් අද කාලේ කොච්චර වරදිනවද මිනිස්සුන්ට? මේ වරදවා තේරුම් ගන්න එපා නැත්නම් ආයෙ කියයි සද්දා සීලෙහිම විසාකාට දොස් කරනවා කිව්වා කියනවා. කරුණ කාරණා කරුණ කාරණා ඉතින් ඒ නිසා ඈ එච්චරම දන්නවා කුසට අත තියලා ඈගේ පරීක්ෂාවෙන් ඈ තීරණය කළා මේ දර්ගවට මෙච්චරයි කියලා හරියට හරි සියලු දෙනා පිළිගත්තා ඊට පස්සේ දරුවා මේ මව් භික්ෂුණියකගේම කුසෙන් බිහි වුණා ඊට පස්සේ හදා ගන්න දුන්නා රජතුමාට ඊට පස්සේ අර ඉපදිච්ච ගමම හදා ගන්න දුන්නා ඉතින් ඉතින් ඈ ඒ උනාට දරුවා ගැනම හිතනවා. බලන්න සංසාර දුකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන මහණුනේ දරුවාම කල්පනා කරනවා. අවුරුදු 10ක් දරුවා ගැන හිත හිතා කියන්නේ. එහෙන් කුමාර කශ්‍යපයන් වහන්සේ පොඩි කාලේම මහාන වෙලා rahat වෙලා අන් අයගේ හිත දකින්න පුළුවන්. දවසක් වීදියේදී අරෙන් අම්මා එනවා. මෙහින් කුමාර කශ්‍යපයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ හිතෙන් දැක්කා අර මේ තමන්ගේ මෑණියෝ මං ගැනමයි හිත හිතා ඉන්නේ. මෑට නම් නිවන් දකින්න බෑ මේ දරුමල්ලු ගැන හිත හිතා හිටියොත් නම් කියලා. ළඟින් මෙන්න පුතේ කියලා ඈතෙම කෑ ගන්නට කිව්වා. අවුරුදු 10ක් ගිහිල්ලා දරුවාට අරගන්න බැරි වුණාද කියලා ඇහුවා. කෙලෙස් නම් කොහොම අතාරින්නද කියලා. ඔතන අවුරුදු 10කට පස්සේ තමන්ගේ එකම පුත්‍රයා මුණ ගිහිල්ලා ඔහොම වචනයක් කියනට ඒ අම්මගේ හිත ආයේ ලෝකයක් නෑ. එහෙම කලකිරුණා සංසාරෙටම. ඈ එදා පින්ඩපාත ගිහිල්ලා පාත්‍රයේ පසකින් තබලා දැහැන් වැළුවා නිකලස් වුණා. ඒ නිසා සමහර වෙලාවට මේ නිවන් මාර්ගයේ ගුණධර්ම වැඩින්නේ නැහැ සමහර අයට දරුමල්ලෝ ගැනම හිත හිතා ඉන්න නිසා. ඒකට ඒ වාගේ අයත් අතීතයේ දරුමල්ලෝ ගැන හිත හිතා ඉඳලා නිදහස් වෙච්ච අයගේ චරිත කතා කියවනවා. මේ රහතන් වහන්සේලාගේ චරිත කතා උදාන කතාවල තියෙන වටිනාකම ඒකයි. ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ පටාචාර භික්ෂුණීන් වහන්සේගේ ජීවිත කතා මොනතරම් මේ සසර දුක සංසාරයේ පිළිවෙල. දැන් පටාචාරා විදිහටම දුක් විඳපු අය නැහෙනි මහත්තයා අද කාලේ. එහෙමයි. නේද? ඔයා හිතන්නේ රෑ හරිද? රෑ මහා පාරේ රාත්‍රියේනේ දරුවා හම්බ වුනේ. මහා පාරේ මැද දරුවා ලැබෙනකොට පටාචාරාවට ලයිට් තිබ්බද? මහා මහා වැස්සේ නිසා පන්දන් තිබ්බද? ටෝච් තිබ්බද? කරවලේ දරුවා හම්බ වෙනවා දන්නේ නැහැ මොකද්ද කියලා. විදුලි එළියෙන් මොකද්දෝ පේනවා. ඊට පස්සේ ස්වාමියා ගියා ගියාම මෙහෙට ගියාද මෙහෙට ගියාද කොහෙට ගියාද හොයන්නේ කොහොමද කරවලේනේ. යන්නේ කොහොමද මහා හද්දා වරසාව ඇඟ තට තට ගාලා ගහනවනේ. ඉතින් ඒ නිසා ඒ වාගේ දුක් විඳපු උත්තමාවියක් නම් අම්මෝ ඉතින් ඒ වාගයත් නිදහස් වුණානේ. ඉතින් ඒ නිසා අද අපිට බැරි ඇයි කියලා කල්පනා කරනවා. හැබැයි ඒක තමයි හොඳ ශ්‍රද්ධාව. දැන් ළඟදී මට අර එක කවුරු හරි උපාසිකාවක් පොල් ගහවට ලිපියක් කියවලා තිබ්බා යාගේ ජීවිතේ දුක ගැන කියලා. එහෙමයි ස්වාමී. ස්වාමියා නැති වෙලා මේ gederin හරියට ඈට කරදර කළා. gederin පාන්නලා. ඉතින් ඊට පස්සේ ඒ දරුවාගේ හිත හදනකොට දහම් කරුණු කියනකොට ඒ දරුවා හරි ලස්සන කාරණාවක් කිව්වා. එහෙමයි. ඒ කියන්නේ gedara අය බැන්න බැනලා තියෙනවා උඹ නිසා තමයි අපේ පුතා නැති වුනේ. ඒ ස්වාමියා මැරුණානේ. එහෙමයි. නැන්ද අම්මලා ටික හොඳටම මේක වට කරගෙන බැනලා. තෝ නිසා තමයි අපේ කොල්ලා නැති වුනේ. තෝ මෝසලයි කියලා. ඊට පස්සේ මෙයාගේ හිත හදාගන්න ආපු දහම් කරුණු තමයි දැන් පටාචාර හිටියානේ ස්වාමියා මැරුණානේ. දරුවෝත් මැරුණානේ. එහෙනම් මෝසලයි කියන සියලු වචන ටික විස මේ පාඨාචාරයට දාන්න පුළුවන්. ඒ වුණාට ඈනේ නිවන් දැක්කේ. මැරිච්ච අය නෙමෙයි නිවන් දැක්කේ ජීවත් වෙච්ච කෙනා. සමහරවිට අපිට කරදර එනකොට කරදර වෙලා අපේ පවුල් වල අය නැති වෙයි, මිනිස්සු නැති වෙයි, හිතවත් අය නැති වෙයි. සමහරවිට හරියට නුවණ කල්පනා කරොත් දුක් විඳ විඳ ජීවත් වෙලා ඉන්න කෙනා තමයි පිහිට ගන්නේ. ඒ නිසා ධර්මයේ තියෙන මැරිච්ච අයට නෙමෙයි ජීවත් වෙලා ඉන්න අයට. ඒ නිසා ඔබ ජීවත් වෙලා ඉන්න කෙනෙක් නම් ධර්මයේ පිහිට සොයාගෙන යන්න. එතකොට ඔබව ධර්මයට පහදවන්නත් ඔබව ධර්මයේ හැසිරෙන්න උනන්දු කරවන්නත් එක්තරා ගුණ ධර්මයක් තියෙනවා ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව උපද්දා ගන්න. ඒ තමයි මනාකොට කන් යොමු කරගෙන අඩුපාඩු වැරදි හොයන්නේ නැති අදහසින් ධර්මයාන එක පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ බුද්ධ වචනේ අහන්න ඕන. අනේක ප්‍රකාර වචන වලින් බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ඕන. අනේක ප්‍රකාර වචන වලින් ධර්මය ගැන අහන්න ඕන. අනේක ප්‍රකාර වචන වලින් සංඝයා ගැන අහන්න ඕන. අනේක ප්‍රකාර වචන වලින් සිතිවිලි වලින් බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න ඕනේ හිත පැහැදී පැහැදී පැහැදී යනකම්. එහෙමයි. එහෙමයි සද්ධාව. අවසරයි ස්වාමී. ඉතින් අවසානයේ තියෙන මහත්තයා මේවා කිව්වට පස්සේ මිනිඳු රජුරෝ කියනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ නම් හරිම දක්ෂයි. එහෙමයි. ප්‍රීති ඔබ වහන්සේ හරිම දක්ෂයි. යගේ යගේ ස්වාමීනි කියලා. බොහෝ කොට පිනා යනවා. <laughs> බොහෝ කොට සතුටෙන් පිනා යනවා. එහෙම තමයි ඒ එක ඒ ප්‍රශ්න අවසන් වෙන්නේ හැම ප්‍රශ්නයකදීම එහෙම තමයි. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර